ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවේ නම් 114ක් ඉදිරිපත් කළා තිබෙනවලු. අපට ආරංචි මාර්ගය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නම් 81යි ඉදිරිපත් කළා තියෙන්නේ. ඒකේ මන්ත්‍රීරු 15ක් විතර කතා කරලා තියෙනානේ මම මේකට නම් අත්සන් කළා නැහැ එකෙන් එක බලනකොට අන්තිමට මේ ව්‍යාජ අත්සන් ඉදිරිපත් කළා ලෝකෙට ලෝකෙට පෙන්වන්න හදනවා. අපි දැන් අභියෝග කරනවා ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න තමයි විශ්වාස භංග යෝජනා.